මම බණ අහන්න අරගෙන අවුරුදු පහක් විතර වගේ වෙනවා. ඔබතුමාගේ දේශනාවල් දැන් සති දෙකක් තුනක් විතර තිස්සේ අහනවා. එතකොට ඔබතුමා අද උදේ දාලා තිබ්බා අර නන්දකෝවාද සූත්‍රය ගැන ඒක මම දැන් ඇහුවා. එතකොට මහත්මයා මට තේරුණේ දැන් ඒ ස්වාමීන් වහන්සේ අර අනිච්ච දුක්ඛ අනාත්ම වල අනිච්ච විස්තර කරගෙන ගිහිල්ලා උන්වහන්සේ අර මන ධම්ම දෙක ගැන අන්තිමටම අර කියනවනේ එක එක ධාන වලට ගිහිල්ලා අන්තිමට අර මන ධම්මත් අතෑරුණ තැන රහතන් වහන්සේට රූපේ රූපෙත් රහතන් වහන්සේ නෑ වේදනාවෙත් නෑ සංකාරෙත් නෑ විඥානෙත් නැත්නම් කොහෙන්ද පණවන්න පුළුවන් කියලා. එතකොට ඒ ක්‍රමයයි එතකොට ඔබතුමා විස්තර කරලා දෙනවාගේ අර අපිට එන තැනදී අපි හිතමුකෝ දැන් සිද්ධියක් ඇත්තටම වෙලා ඊට පස්සේ ඕක මතක් වෙනවනේ මනදම්මයක් හැටියට ඒ මනදම් විද්‍යාඥයෙක් මතක් වෙනකොට කියන්නේ මම ඔබතුමාගේ මේ මට මේ ලොකු දේවල් තේරෙන්නේ නැහැ මහත්මයා. ඒ නිසා මම මගේ ජීවිතේ සිදුවීම් වලට මේවා ඇප්ලයි කර කර බලනවා. බලනකොට තේරෙන ප්‍රමාණය තමයි මට තේරෙන්නේ. ඉතින් මේ පහුගිය සිද්ධියකදී සිදුවෙච්ච අර දුක්ඛ දෝමනස්ස සහගත තත්ත්වයක් නැවත නැවත හිත ඇතුලෙන් එන්න පටන් ගත්තා. ඒ එන්න පටන් ගන්නකොට දැන් මන්ට දැන් මම බැලුවා දැන් මට ඇහැට පේන්නෙත් නෑ දැන්. ඇහැට පේන්නේ ඉස්සරහත් නෑ. කනට ඇහෙන්න ශබ්දකුත් නෑ. ඒතකොට දැන් මේක එන්නේ හිතෙන්නේ. මන ධම්මයක් හැටියටනේ. ඔබතුමා අර කියා දුන්නනේ තජ්ජා මනෝ විඥාන ධාතුව ගැන. එතකොට මට තේරුනේ දැන් මේ මේ මොහොතේ තජ්ජා මනෝ විඥාන ධාතුවේ තියෙන ස්වභාවය නිසා අර සිදුවෙච්ච දේ වගේ දෙයක් නේද මේ දැන් මවල පෙන්නන්නේ කියලා. ඇහිලා පෙන්නන්නේ කියලා. ඒකේ ඒකේ දෙයක් නෑනේ සාරයක් නෑනේ අර ගහේ හැවනැල්ල වගේනේ. එතකොට දැන් එතකොට එතන රූපෙත් නෑ. රූපේ බලපු ඇහත් නෑ. ඒ රූප ලෝකයම නෑ. ඒක බලපු මම කියන ස්වરૂපයත් ඇත්තෙම නැහැ. දවස් දෙකකට කලින් වෙලා නම් දැන් තප්පරයකට කලිනුත් නැතනම් දැන් කොහොමත් නැහැ. එතකොට දැන් මේ ඒ රූපෙත් නැත්තම් ඒ වේදනාව ඒකත් නෙමෙයි මේ වෙනත් එකක් නම් ඒකත් බොරු. එතකොට හොමොහොම ගිහිල්ලා සංකාරත් ඒකෙත් මම නැහැ. එතකොට මේ මම නැහැ. නමුත් මේ අලුතෙන් පෙන්නකොට ධනවනවා මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා ඒ වගේ වගේ පෙන්නුවට හිම එකක් නෑනේ කියලා බලනකොට දැන් විඤ්ඤාණය තුලත් නෑනේ කියනකොට අර ස්වාමීන් වහන්සේ කියා දුන්න අර ධාන කතාවේ ටිකම ඒ විදියට නැතුව ඔබතුමා පෙන්නපු මේ ක්‍රමයට බලනකොටත් ඒකමද වෙන්නේ මහත්තයා. ඔව් ඒකමයි වෙන්නේ. හරියටම හරි. ඒක ලේසි නේද දෙවෙනි ක්‍රමය? ඔව් ඒක ලේසි. ඒ කියන්නේ නෑ උන්වහන්සේ පෙන්නුවේ අපි රහතන් වහන්සේ කියලා කියනවනේ. කිව්වට එතන එහෙම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේට එහෙම දෙයක් හම්බු වෙන්නේ නෑ. ඉගෙන උන්වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයෙන්ම මිදිලා ඒ කියන්නේ කිසිම සත්‍යත්වයක් විතර පැනවිලාම නැහැ උන්වහන්සේට. උන්වහන්සේ කියලා පණවන්නේ කවුද? අපි නේද? <laughs> මේ පැත්තෙන් නේද? අපිනේ පණවන්නේ. ඒ කියන්නේ මොකද? ඒ පණවන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ රහතන් වහන්සේ කියලා අපි පැනවීමක් කරනවා. ඒ පැනවීම කරනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මම කියලාත් මේ පැත්තෙන් අහුවෙලා ඉන්නේ. ආ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ මම කියලා අහු වුණාම මේ පැත්තත් අහුවෙලා එහා පැත්තත් අහුවෙලා. එහෙමයි. ඒකයි ඒකයි උන්වහන්සේ පෙන්වන්නේ එතන. එතකොට හැබැයි මහත්තයා උතන ඒ පැත්තයි මේ පැත්තයි කියලා දෙකක් ගන්න දෙයක් තියෙනවද? ගන්න බෑ. ඒ ගන්න ගන්නේ දැන් රහතන් වහන්සේ කියලා පනවනකොටම මේ පැත්තේ මම ඉඳලා නේද පැනවෙන්නේ. මම දකින්න රහතන් වහන්සේ රහතන් වහන්සේ කියන මම ඕක තමයි දතාවි කියන්නේ. දකින්න මම. ඔය තියෙන්නේ දතාවය. ඒක මේ ඒක අර මනෝ ස්වභාවයක් එක මහා විකාර වැඩක් නේද මහත්තයා. එහෙම එකක් නැහෙනේ. ඒක තමයි විඥාන මායාව කියලා කියන්නේ. මේ විඥානයේ ස්වභාවයම දතාවය. මේ විඥානයේ ස්වභාවය අඳුනා ගන්න එකමයි මේ ධම අල්ලගන්න තියෙන එකම තැන. එච්චරයි දකින්න තියෙන්නේ. නේද හරිම ලේසි නේදේ ක්‍රමය මහත්තය ඒ මනසේ මේ මේ ස්වභාවය හඳුනා ගත්තයෙන් පසර ඔබතුමා හරි ලේසිකක් කියා දුන්න මම මුලම ඔය නිකන් ත්‍රිපිටක අර්ගෙන බලකොට ඕග තරණ සූත්‍රය කියලි කතින එක හරිම චුටයි මං ඕක කියව්ව කියවට මට මොනවත් තේරුන්නේ නැහැ මෙහෙම කියනවනේ මේ පීනන්නෙත් නැතුව මේ හිතා හිතින්නෙත් නැතුව තරණය කරා කියලා. මට හරි ලේසියට ඊයේ තේරුණා ඒක අර තම මහත්තයෙක් එක්ක දේශනාවක ඔබතුමා දාලා තිබ්බා. ඒක හරිම ලේසි. මේක මේ මේ මේ මේ හේතුඵල ධහම තුල දැන් මම මම කරනවා නම් මට මං අකමැති නම් මට පුළුවන් වෙන්න මෙපා මේක නවත්ත ගන්න. බෑනේ. මට ඕනි නවත්තන්න මට බෑනේ. එහෙනම් මේ මම නෙමෙයිනේ කරන්නේ. එතකොට මේක දිහා බලාගෙන ඉන්න හැර අර අර හරියට නිකන් වාහනයක් නවත්ත ගන්න බ්‍රේක් ගැහුවම තව චුට්ටක් ඇදිලා ගිහිල්ලාම ඉන්නේ නතර වෙන්නේ. එන්නේ ඇදිලා යන ටිකනේ මේ තව තව දනවන්නේ. ඒක අපි ඉවසීමෙන් හිතියොතින් ඒක ඔහේ යනවා. ඒ දිහා බලාගෙන ඉන්නවා විතරයි. ඒක තමයි අර නොපිහිටා ඉන්නවයි වෑයම් නොකර ඉන්නවයි කියන්නේ නේද මහත්තයා? අන්න හරි. ඒ කියන්නේ ඉස්සල්ලාම මේක අවබෝධ වෙන්න ඕනේ. අර ඔබතුමිය කිව්වා වගේ දැන් අපිට යමක් හම්බ වෙන්නේ මේ වෙලාවේ හිතක් හට ගැනීම තුල විතරමනේ. වෙන කිසිම කොහෙන්වත් හම්බ වෙන්නේ දැන් හිත අයින් වෙච්ච දැන් අපිට සිහිය නැහැ. අපි නිර්වින්දනයේ වෙලාව. නේද? ඒ කියන්නේ අපිට මේ හිත අයින් වෙච්ච වෙලාවට අපි කිසි දෙයක් දන්නේ නැහැ. එහෙනම් දන්නේ එකම තැනකින් විතරයි මේ සිතක් හට ගන්න වෙලාව විතරයි. සිත පිහිටියොත් විතරයි. එහෙනම් අපිට ලෝකය කියන හම්බ වෙන්නේ හිතින්. හරිනේ එහෙනම් මේ හිත හටගන්නේ කොහොමද හිත හටගන්නේ පටිච්චසමුප්පන්නව හිත හටගන්නේ පටිච්චසමුප්පන්නව අන්න පටිච්චසමුප්පන්න ධර්මතාවය තමයි මේ හිත හටගැනීමේ ක්‍රියාවලිය ඒක කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි ඒක මම නෙවෙයි ඒක හේතුඵල ක්‍රියාවලියක්. ඒක තමයි පෙන්වන්නේ අවිද්‍යාපත්‍ය සංකාර, සංකාරපත්‍ය විඥාන. ඔය විදිහට ගොඩ නැගිලා හටගන්න ක්‍රියාවලියක් තියෙන්නේ. ඒක තමයි පච්චය කියන වචනේ හරි ගැඹුරුයි නේද මහත්තයා? පච්චය කියන ගැඹුරු හරිම ගැඹුරුයි. දැන් බලන්න අවිද්‍යාව තියෙන නිසා තමයි සංකාර හටගන්නේ. අවිද්‍යාව නිරෝධ වුණොත් සංකාර කියලා එකක් පැනවන්න බෑ. පැනවෙන්නේ අන්න බලන්න සංකාර තියෙන සංකාර හටගන්න නිසා තමයි විඥාන හටගන්නේ. විඥානයක් හට එතකොට සංකාර නිරුද්ධ වුණොත් කොයි වෙලාවක හරි විඥානයක් කියලා ගන්න බැරි වෙනවා. අන්න ඒ ස්වභාවය. එතකොට බලන්න එහෙමනම් මේ හේතුඵලව සකස් වෙන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවලියට මූල හේතුව තමයි කෙලෙස්. අවිද්‍යාව කියන්නේ කෙලෙස්. අන්න කෙලෙස් නිසා කර්ම බීජ පැතිරෙනවා. කර්ම බීජ නිසා කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙනකොට මේ විඥාන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. එහෙම. එතකොට එතකොට මහන්තයා දැන් මේ අපිට එහෙම මොනවා හරි සිද්ධියක් වෙච්ච එක ආපහු මතක් වෙන එක නතර කරන්න බෑ. හැබැයි මතක් වෙන එක හොඳයි කියලා හිතෙනවා. මොකද එතකොට අර අර අපි රජ්‍ය කරගත්ත ඇත්ත රාගදේශ මෝහමයි නැවත එළියට එන්නේ එතකොට තමා හොඳට බලලා ඒක උද්දුරලම දාන්න පුළුවන් අත්යක් නර ඔබතුමා කියන්නේ අකුසලයකින් කුසලයක් වඩවා ගන්නවා කියලා හරි හරියටම හරි ඒක මේ ප්‍රඥාව වැඩිච්ච කෙනාට ප්‍රඥාවෙන් එයා දකින බව විඥානිය දන්නේ නැහැ. විඥානියට ඒ ගැන අවබෝධයක් නැහැ. විඥානිය ආ මෙයා දැන් සතුටු වෙනවනේ කියලා දැන් අර අල්ලගත් එක ගැන සතුටු වෙනවනේ. එයා ගන්නවා එයා හිතනවා ආ තව ගේන්න ඕනේ. තව ගේනල්ලා දෙනවා එයාට. අන්න ඇතුලේ තියෙන අනුසය මට්ටමේ තියෙනවා එළියට එන්න පටන් ගන්න ඉතින් තමයි. අන්න එතකොට ඒක හොඳයි එනේ ඒක නේද මහත්තයා. ඒක හොඳයි. එතකොට බලන්න එතකොට ඔබ ඉන්නේ කෙලින්ම හුඹහේ කටගා විදලා එන්නේ එන්නේ කල්ල ගන්නවා එන්නේ එන්නේ කල්ල ගන්නවා අන්න බලන්න ඒක තමයි මේකේ මාරම ගැටයක් තියෙන්නේ හරි ලස්සනයි එතකොට ඒක අන්න හරි එතකොට බලන්න අපිට එහෙනම් දැන් අර ඔබ ඔබ කිව්වේ අර තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව කියන්නේම කර්ම භවයේ පිහිටලා තින්නේ උතනමයි එතකොට බලන්න ඒ නිසා තමයි නැවත ඒ වගේ ඒක කියලා එකක් ගේනවා. හැබැයි ඒ වගේ එකක් තමයි ඇවිල්ලා තින්නේ. ඒක නෙවෙයි. හොඳට බැලුවොත් හොඳට බැලුවොත් තමයි තේරෙන්නේ ඒක නන් නෙවෙයි මේ ඒක වගේ වෙන එකක්. වගේම වෙන එකක්. හරියට හරි. ඔන්න ඔය නිසා තමයි අර අර මේ කියන්නේ අර සතර මංසන්ධියක විජ්ජාකාරයෙක් මායාවක් පෙන්නනවා කියලානේ. එතකොට ඇස් ඇති පුරුෂයෙක්ටනේ ඕක පේන්නේ. ඇත්තටම හතර මංහන්දියක් කියන්නේ මිනිස්සු ගොඩාක් ඉන්න හරි මේ මේ ඕපන් තැනක් මේ. ඕපන් තැනක විජ්ජාවක් කරන්න බෑනේ. එතකොට ඒ ඕපන් වෙන්නේ මේ මන හැරුණාම විතරමයිනේ. එතකොට තමයි ඒක මේ අර විද්‍යාව නොවෙන්නේ. එහෙම නේද මහත්තයා? ඒ කියන්නේ දැන් අපි දැන් අපිට කවුරු හරි අපි දෙයක් දන්නේ නැත්නම් අපිට දෙයක් පෙන්නනවා. පෙන්නනකොට අපි ඒක ගැන දන්නේ නැත්නම් අපිට ඇත්තට මේක මැජික් එකක්, විද්‍යාවක්. දැන් ඔබතුමියක් දැනගන්නවා ඒක කරන ඒක වෙන විදිහ. තවදුරටත් උඹට විද්‍යාවක් වෙනවාද ඒක? තවදුරටත් විද්‍යාවක්. ඒක මැජික් එකක් වෙන්නේ නැහැ නේද තවදුරටත්? නෑනේ අන්න නෑනේ ඒක ඒ- ඒ- විහිළුවක් ඒක එතකොට විහිළුවක් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී ඔබ මේ වෙනදී හරියට දැනගත්ත තැන ඔබට මේකේ කිසිම මැජික් එකක් නැහැ කිසිම විඥාවක් නැහැ විඥාණයට ඒ කියන්නේ හ්ම්. රැවටෙන්නේ නැහැ කියන එකයි ඒ මැජික් එකට ඔබ එහෙමයි රැවටෙන්නේ නැහැ එතකොට ඔබ ඉන්නේ හ්ම්. රැවටීම තුල නෙමෙයි ඔබ ඉන්නේ නොරැවටීම තුල නොරැවටීම තුල ඔබ ඉන්නවා හ්ම්. කියන්නේ ඔබ ඉන්නේ විද්‍යාව තුල ඔබ ඉන්නේ අවබෝධය තුල ඔබේ අවබෝධය තුල ඉන්නකොට ඔබේ රැවටීම තුල නෑ නේද නෑ අන්න බලන්න අන්න එතනයි තැන ඒක තමයි අර ස්වාමීන් එහෙමයි ඒ ඒ ඒක උන්වහන්සේ හරි ලස්සන්ට ගැඹුරෙන් පෙන්නනවා කෙනෙක් හොඳට අහගෙන ඉන්නවනම් ඇත්තටම මේ බණක් අහනකොට මහත්තයා මම හුඟාවක් වෙලාවට කරන්නේ මන්ට හොඳට විවේක තියෙන වෙලාවක් අල්ලලාමයි ඒ බණ අහන්න හදන්නේ නැතුව මං අහන්න හදන්නෙම නෑ මොකද මට ඒ පළවෙනි සැරේටමයි මට ඒක හොඳටම තේරුම් යන්නේ මං ඒක මේ මේ වැඳ නමස්කාර කරලා මේ ධර්මයේ මට මගේ මේ සංසාර ගමන කෙටි කරලා තවත් කෙනෙක්ට උදව්වකුත් කරන්න පුළුවන් වෙන විදියකටම අවබෝධ වේවා ගලේ කෙටුව වගේ හිතේ පවතිවා කියලා වැඳ නමස්කාර කරලා තමයි මම ඒක අහන්න පටන් ගන්නෙ. ඇත්තටම මේකේ ලොකු ප්‍රතිඵලයක් එතකොට තියෙනවා. කෙනෙක් අහන්නත් ඕනි බණක් අන්න ඒ විදියටයි කියලා මට හිතෙනවා. ඒක එතකොට තමයි ඔයා ඔය ඔබතුමිය ඔය කිව් එක නැති නිසා තමයි මේ ධර්මයේ තේරෙන්නේ නැත්තේ. හැමෝම මේ ධර්මය අහන්නේ බුදු පියාණන් වහන්සේට මුල් පුටුව දීලා නෙමෙයි. මායයට පුල් පුටුව දීලා මායයත් එක්ක විනෝද වෙවි තමයි මේක අහන්න යන්නේ. කවදාකවත් මේක එන්නේ නැහැ ඒගොල්ලන්ට. අන්න බලන්න. ඒ කියන්නේ මාර්යාගේ ඔඩුක්කුවේ ඉඳගෙන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කවදාකවත් තේරෙන්නේ එහෙනම් මේ මොහොතේ බුදු පියාණන් වහන්සේට මුල් පුටුව දීලා තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ සද්ධාවේ. මම දන්නේ නෑ බුදු පියාණන් වහන්සේමයි අවබෝධ කරේ. උන්වහන්සේමයි සියල්ල දැනගත්තේ. එහෙනම් මම බලන විදිය මම දන්නේ ඔක්කොම ගුරු. ඒ එකක්වත් ඇත්ත නෙමෙයි. එහෙනම් උන්වහන්සේමයි දැනගත්තේ. එහෙනම් උන්වහන්සේ බලපු ඇහිම මමත් බලන්න ඕනේ කියන තැනට ගමන් එන්න එහෙමයි. ඕනේ. ඔන්න ඔතනින් ආපු එහෙම. කෙනාට තමයි මේක අහුවෙන්නේ. ඒ කියන්නේ නෝනා හ්ම්. දැන් බලන්න ඔන්න ඔතනදි මම ආයිත් කියන්නම් මම කියන්නේ දැන් බලන්න ඒ සද්ධා බීජයත් එක්ක තමයි මේක කෙනෙක්ට වැටෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව එහෙම. දැන් බලන්න අපි මේ යන එන ගමන් කන ගමන් උයන ගමන් මේක කණේ ගහන් අහනවා. අහන දැන් කාගේ කාගේ වැඩද ඔය අහනවා. කරන්නේ? ඒ මායාවේ වැඩි කරන ගමන් අන්න කවදාකවත් මේක එන්නේ නැහැ. එන්නේ නැහැ ඒ සද්ධා බීජය. එන්නේ වගේම මහත්තයා ඒක ප්‍රත්‍ය වෙලා ඊට පස්සේ අර හොඳ විදියට ඇහැව්වත් සුදුසු විදියට ඇහැව්වත් ඒකේ ප්‍රතිඵලෙ එන්නේත් නැහැ. ඒකේ එන්නේ අර විදියට කළා නම්. අන්න ඒක තමයි. එතකොට බලන්න අන්න ඒක ඒ ඒ ඒ බුදු පියාණන් වහන්සේ කෙරේ තියෙන සද්ධාව පවතින්න ඕනේ. උන්වහන්සේමයි මේක අවබෝධ කරේ. එහෙනම් මම මම මට මට මං දකින විදිය වැරදි උන්වහන්සේ දකින විදියමයි හරි එහෙනම් මමත් ඒ විදිහටම බැලුවොත් තමයි මටත් මේක තේරෙන්නේ කියන තැනින් ආපු කෙනෙක්ට තමයි මේක අහුවෙන්නේ එහෙම නැතුව අහුවෙන්නේ අනිත්‍ය තවත් එකක් මහත්තයා මට මේ මේ වේදනාව ගැන මට පොඩ්ඩක් මේක මගේ මට හිතෙන විදියක් හරිද කියලා අහන්නත් උමනාව තිබ්බා දැන් දැන් ඇත්තටම අපි මේ මිනිස්සු සහ හිතූ එක එක ද්‍රව්‍ය කියලා හිතුවට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මොකද්ද මේ මහා චතරෝ මහා භූතා උපාදාය රූපං රූපං කියලා. එතකොට මේ මහා භූත හතරක් මයි තියෙන්නේ මේ මහා භූත හතර භූත කියන්නේ මට තේරෙන්නේ මොන මොනවා හරි කියන්න බෑ ඒකේ ප්‍රමාණය බිහි කරන්න පුළුවන් හැකියාවක් තියෙන හතරක්. ඔය හතරට අපිට කියන්න බැරි තරම් දේවල් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ධාතු කියලා අපිට අහුවෙන්නේ මේ අපිට හැකනාසේ දිව කියන ටිකටත් මනසට ඔබතුමා කිව්වා අනිදස්සන විදියට සකස් වෙන ආකාරයකුත් තියෙනවා. එතකොට දැන් මේ අපි කොච්චර හිතුවත් මම මම කියලා අරයා මෙයා කියලා මේ ධාතු භූත අතර යන ක්‍රියාවලියක් විතරයිනේ මෙතන වෙන්නේ මේ පටිච්ච සමුප්පාන්නව එතකොට මට යම් වේදනාවක් දැනෙනවා කියලා කියනකොට මට හිතෙන්නේම මේ අර අනිදස්සන අපටිග සනිදස්සන සපටිග සහ ওই දෙක අඤ්ඤමඤ්ඤව දෙපැත්තටමත් එක මේ මම ඇහැට රූපයක් දැක්කා අපි හිතමුකෝ කඩේ තියෙන මොකක් හරි භාණ්ඩයක් කියලා එතකොට ඒකට මට හිත ගියා කියලා හිතමුකෝ හිත ගියා නම් දැන් ඊට පස්සේ හිතේ වැඩ කරන්න ඇදිලා යන්න ගතිය තියෙනවා නම් එතකොට මට තේරෙනවා දැන් මේ ඇදිලා යන ගතිය කියලා කියන්නේ යම් ක්‍රියාවක් මේ ධාතු භූතවල වෙනවනේ එතකොට ඒක නිකන් ගත්තොත් එහෙම අර අර අර අර ඕඩියෝ එකේ වගේ ඒකේ තියෙනවා කම්පනයක් දෝලනයක් එතකොට චලනයක් එතකොට වේග වේග ගොඩා ඔය ඔය භ්‍රමණ එතකොට ඔන්න ඔය ධාතු වල ක්‍රියාකාරීත්වයක් යම් ආකාරයට සිද්ධ වෙන එක නේද මහත්මයා මේ වේදනා කියන්නේ. ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම දැන් මේ සකස් වීම ධාතු හයක සකස් වීමනේ. ඒ කියන්නේ පඨවි ආපෝ වායෝ මේ ධාතු හතර ඊට පස්සේ ආකාශ ධාතුව විඥාන ධාතුව ධාතු හයක සකස් වීමක් වෙන්නේ හැමතිස්සෙම එතකොට බලන්න මේ පඨවි මේ කියන්නේ මේ ඒ කියන්නේ ධාතු කියලා කියන්නේ ස්වභාවයක් ස්වභාවයක් එතකොට මේ මේ ස්වභාවයන් නිසා තව ඇතිවෙන දේවල් තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා හරිනේ එතකොට සතර ඒ කියන්නේ පටිඝාපෝ තේජෝ වායු නිසා හටගන්න උපාදාය රූප ටිකක් තමයි වර්ණ ගන්ධ රස ඕජා එතකොට එහෙනම් <laughs> පඩවියාපෝ දේචෝවායේ වර්ණගන්ධ රස ඕජා කියන්නේ කුඩාම දෙයක් ඕනම දෙයක් හටගන්න පුළුවන් කුඩාම අංශුව. සුදා කුඩාම ඒකකය. කුඩාම ඒකකය. එතකොට කුඩාම ඒකකයට කියනවා සුද්දාෂ්ටක කියලා. හරිනේ? එතකොට මේ එතකොට මේ සුද්දාෂ්ටක හතරාකාරයකට සකස් වෙනවා. ඒ කියන්නේ කර්මජ චිත්තද උච්චද ආහාරද කියලා. එතකොට මේ කර්මජ චිත්තද කියන දෙක අනිදස්සනයි අපටිකයි. එතකොට ඒක දකින්නත් බෑ අල්ලන්නත් බෑ. එතකොට උත්තුජාහාරද කියන දෙක දකින්න පුළුවන් අල්ලන්නත් පුළුවන්. හරිනේ? එතකොට ඒ <laughs> ස්වභාවයෙන් සකස් වෙන. එතකොට මෙන්න මේ සකස් වීම තුල බලන්න මේ සකස් වීම මේ සකස් වීම තුල තමයි අපිට මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ. මේ ධාතු එතකොට බලන්න ඔතන තියෙන ධාතු හයක ක්‍රියාවලියක්. හරිද? එතකොට ධාතු හයක ක්‍රියාවලියක් තියෙන. එතකොට බලන්න ඔතන විඥාන ධාතුව කියන ස්වභාවය අනිත් ධාතු පහත් එක්ක ගත්තාම විඥාන ධාතුව තමයි ඇත්තටම මේ මේ සචේතනික ධාතුව. අර ඔක්කොම අචේතනිකයි. අචේතනිකයි. අන්න. ඒතර මේ ධාතු වල ස්වභාවය මොකද්ද? මොහොතක්වත් එක විදිහකට පවතින්නේ නැහැ. මේක අන්‍ය ස්වභාවයකට අන්‍ය ස්වභාවයකට විපරිණාමයට අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ පත් වෙනකොට තමයි අපිට මේ එක එක එක එක රූප සටහන් එන්නේ. විඥාන ධාතුව හරහා. තේරුණාද? ඒ එක එක විදිහේ සටහන් එන්නේ. ඒ ඒ සටහන් මැවෙන්නේ එහෙමයි. එතකොට බලන්න නමුත් අපිට ඔක්කොම හම් වෙන්නේ විඥාන ධාතුව හරහා විතරයි නේද? හරහා විතරමයි. ඒ කියන්නේ අපිට වෙන කොහෙන්වත් දැනගන්න පුළුවන්. විඥාණයෙන් තොරව. බෑ බෑ. නෑනේ. ඒකට කියන අපි කොටු වෙලා තියෙන එක තැනකටනේ. මේ හිත කියන තැනට. මනස කියන තැනට විතරයිනේ. අපි කොටු වෙලා ඉන්නේ විඥාන ධාතුවට. එතකොට බලන්න විඥාන ධාතුව තුල හටගන්නේ මොකද්ද ස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හට ගැනීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඔය හටගන්නේ මොකද්ද එහෙනම් මොහොතක් පාරක් පංච උපාදාන. පංච උපාදාන. ඔය හට ගැනීම තුල තමයි දැන ගැනීමක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ හිතක් පහළ වෙනවා. හිතක් පහළ වෙනවා කියන්නේම ඔන්න ඔය පංච උපාදාන ස්කන්ධ හට ගැනීමක්. එතකොට ඒකේ ස්වභාවයම දුකක්. දුක්ඛ ස්කන්ධයක්මයි ඔය හටගන්නේ. හැම මොහොතකම එතකොට බලන්න ඔය හටගන්න එක මම ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ දහම ඇහෙනකන් අපි හිතන් ඉන්නේ මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා මට හිතෙනවා ඔන්න උතන අපි හිටියේ. එතකොට ඕක නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වන්නේ ඕගොල්ලෝ ඒ දකින්න ලෝකේ වැරදි. ඕක බොරුවක්. කොහොම නෙමෙයි. මෙන්න මෙහෙම දෙයක් උතන වෙන්නේ කියලා. ඒ දැන් ඔන්න උතනට අපිට ආවහම අපිටත් ඕක පේනවා උන්වහන්සේ කියපු විදිහට අපිත් බලනකොට අපිටත් පේනවා ඇහැට පෙනිලම නැහැ ඇහින් ලෝකයක් හැදිලම නැහැ. කනට ඇහිලම නැහැ. නහයට දැනිලම නැහැ. දිවට දැනිලා නැහැ. කයට එහෙම දෙයක් වෙලා නැහැ. මේ පහට හමු නොවිච්ච එකක් අපිට හමු වෙලා හමු වෙලා එතකොට අපිට තේරෙනවා ඇහින පෙනින දැනින කියන තැන තියෙන්නේ හිතන බවක්මයි කියලා. එහෙම. එන්න එතනට ආවහම අපිට පේනවා ආ එහෙනම් මේ ඒ කියන්නේ දැන් බලන්න ඇහක් තියෙන බව දැනගන්නේ හිතින් නේද ආයි? හිතෙන්. <laughs> එහෙනම් පේනවා කියලා දැනගෙන තියෙන්නේ හිතෙන් නේද ආයි? හිතෙන්. එතකොට ඔතනින් එහාට එහෙනම් කතා කරන්න දෙයක් ඉතුරු වෙලාම නැහැ නේද? ඉතුරු වෙලාම නෑ. ඉතුරු එතකොට එහෙනම් පේනවනේ. එහෙනම් අපිට දැනගන්න තියෙන එක. එහෙනම් මේ හිත කියන්නේ මොකද්ද? එහෙනම් මේ මේ මම කියලා මෙච්චර කල් හිතන් හිටපු තැන තියෙන ධර්මතාවය මොකද්ද? අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නන ඔබ ඉන්නේම සලායතන කියන තැන. අන්න උන්වහන්සේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් කරහා මේක පෙන්නනවා. ඕක වෙන්නේ මෙන්න මෙහිමයි. ඔන්න ඔතන ඔබ ඉන්න තැන සලායතන කියන ස්වභාවයක්. එහෙනම් සලායතන කියන ස්වභාවය ඒක ඒක හේතු නිසා හටගන්න ස්වභාවයක්. ඒක කෙනෙක් පුද්ගලෙක් නෙවෙයි. මේ අන්න බලන්න. අන්න බලන්න. එහෙනම් මේ ස්කන්ධ හටගන්න ක්‍රියාවලිය කෙනෙක් පුද්ගලෙක් කරනවා නෙවෙයි. කෙනෙක් පුද්ගලයෙකුත් නෙමෙයි. ඒක මේ ධර්මතාවයන්ගෙන් ධර්මතාවයන්ගෙන් හට ගැනීම. හට ගැනීම. අන්න ඒක දැක්කපු තැන තියෙනවා මෙච්චර කාලයක් මේ පේන්නේ මම කියන තැන හිතක් හටගෙන තියෙන. ඇහෙන්නේ මම කියන තැන හිතක් හටගෙන තියෙන. දැනෙන්නේ මම කියන තැන සිතක් හටගෙන තියෙන. ඒ කියන්නේ ස්කන්ධ හට ගැනීමක් වෙලා තියෙන්නේ. ඒක මම කියලා අරන් තියෙන එක වැරදි කියලා තේරෙන්න පටන් අර ඔබතුමී කිව්වනේ දැන් මම නම් මේක මට ඕන විදිහට මේක පවත්වා ගන්න පුළුවන් නේ. එහෙම කරන්න බෑනේ. බෑනේ. බෑනේ. ඔච්චර හිතුණත් බෑනේ. බෑනේ. එතකොට පේනවා ඒක එක පැත්තක්. එතකොට හිතට කොටු වෙලා නම් හිතට කොටු වෙච්ච ස්වභාවයක් දැනෙනකොට එතකොට නම් මේ බාහිරයි කියලා හම්බ වෙච්ච ඔක්කොම බොරු. එහෙම දෙයක් වඩවන්න බැරි වෙනවා එතකොට. අපි මේක පරීක්ෂණය කරලා බලනකොට පේනවා හිතට එළියට යන්න බෑ. <laughs> හැබැයි හිතට ලෝකයක් අහු වෙලා තියෙනවා බාහිරයි කියලා. ඊනම් පේනවා ඒක බොරුවක් කියලා. එතකොට අන්න එතනදී අපිට පේනවා එතකොට එහෙනම් මේ හිත තුල හටගන්න ඒවා. ඒවයි ඒවයි ස්වභාවය බලනවා අපි. බලනකොට පේනවා ඒ වල්ලන්නත් බෑ. මොකක්වත් කරන්න බෑ ඒකට. කාටක්වත් දැන් මගේ හිතේ හටගන්නේ ඔබතුමීට දකින්න පුළුවන්ද? බෑනේ. දකින්න බෑනේ. දැන් ඔබතුමීගේ හිතේ හටගන්නේ කාටක්වත් දකින්න පුළුවන්ද? බෑ. ඔන්න දැන් මං කියනවා වතුර බෝතලේ කියලා. දැන් ඔබතුමීට හටගත්තනේ. එහෙමයි. දැන් ওই වතුර බෝතලෙන් වතුර බොන්න පුළුවන්. අන්න පේනවා මේ සිත තුල හටගන්න එක අර හරියට අර එවනැල්ලේ පොස් ගහේ හෙවනැල්ලි වැටලා තියෙන හෙවනැල්ලි පොස් කඩන්න යනවා වගේ හෙවනැල්ලි <laughs> ඒකම මහා මෝඩම මෝඩ ක්‍රියාවක් මේ මෙච්චර කල් කරලා තියෙන්නේ කවදාවක්වත් බැරි වැඩ දැන් තමයි එන්නේ නියම තැන එතකොට මෙච්චර කාලයක් එළියේ ඇත හෝ නැත හෝ කියන තැනක් අපිට දැන් ඒ කියන්නේ අපි අභ්‍යන්තර බාහිර මට පේනෙන ලෝකයක් ලෝකයේ පේන මම කියලා මේ අභ්‍යන්තර බාහිරව ගිය ගමන ගමනේ වැරද්දක් තියෙනවා කියලා පේනවා. එහෙම දෙයක් මෙතන නැති බව පේන්න ගන්නවා. එතකොට එතකොට අපි බලනවා මේ හිතට එළියට යන්න පුළුවන්ද කියලා. හිතින්ම ලෝකේ හම්බ වෙනවනම් මේ හිත හිතේ හිත හිතේ මේ මේ හිතට එළියට යන්න පුළුවන්ද? හිත දැකලා තියෙනවද කවදාවත් එහෙම දෙයක් කියලා. බලනකොට අපිට ඒක පේනවා එහෙම දෙයක් හිතට කවදාවත් එළියට යන්න බැරි බව. එතකොට ඒකට පරේක්ෂණ ඕන තරම් කතා කරලා තියෙනවානේ. ඔබතුමිය ඒ ටික තේරෙනව නෙනි? තේරෙනවා. මහත්තයා ලස්සන වැඩක් වුණා මේ රඟ දවස. මම මේ ඇඳුමක් ගන්න සාප්පුවකට ගියා. ඒකේ තට්ටු දෙකක් තුනක් උඩට නැගලා ගියා. නැගලා ගිහලා ඒකත් අරගෙන මම බැහැලා එනකොට ලොකු පඩි පෙලක් හොඳට පේන පැහැදිලි සෙනගත් නෑ මම දැන් පඩි දිහා බලන්නේ නැතුව බහිනවා. බහිනකොට ඇතුලෙන් කියනවා පඩි දිහා බලන්න කියලා. එතකොට <laughs> මට තේරෙනවා දැන් මේ හිත තමයි කියන්නේ හිතට වේන්නේ නැහැ දැන් මේක වටන්න නැතුව ගෙනියන්නත් එපා ඒක නිසා හිත කියන පඩිය දිහා බලන්න මම පඩිය දිහා බැලුවා ඊට පස්සේ ඒත් හිතට ෂුවර් නැහැ ඊට පස්සේ තව කියන දැන් දකුණට වෙලා අර අත්කට අල්ලගන්න කියලා තව ටිකක් අර දැන් පේන්නේ නැහනේ හිතට එළියට එන්න බෑනේ ඒක නිසා ගන්න පුළුවන් උපරිම දේවල් ටික කරෙව්වා අරක වටන්න නැතුව මේ කය වටන්න නැතුව ගෙනියන්න බලන්ඩක් කිව්වා ස්පර්ශයටත් ගන්න කිව්වා ඇහැටත් දුන්න වෙන අනිත් ඒවායින් කරන්න බෑනේ මට තේරුණා මේකට එළියට එන්න බැරි නිසා මේ හරහා කරව ගන්න දේවල් නේ මේ කියලා හරි ලස්සනයි ඉතින් එහෙම දකිනකොට අන්න හරි එතකොට බලන්න ඒ ඒ දැන් ඒ වගේ අත්දැකීම් තුලින් ඔබතුමීට දකින්න පුළුවන්. එතකොට බලන්න එහෙමනම් එතකොට අපිට එහෙමනම් එහෙමනම් අපිට පේනවා මේ එතකොට බාහිර කියලා අහු වෙලා තින්නේ ඇතුළටම නේද ආයි. ඇතුළටම. එහෙනම් ඇතුළයි එළියයි දෙකක් කියලා කතා කරන්න බැරි නෑ කතා කරන්න බෑ. අන්න එතනදී එහෙනම් දැන් ඔබට පේනවා නේද ඇතුළෙන් හැදෙන එකමයි බාහිරේ ඔබට අහු වෙන්නේ කියලා. අන්න බලන්න එකයි තියෙන්නේ. ඒ <laughs> නොදන්නා කම නිසා තමයි මේකේ ඇතුළේම හැදෙන එකේ සනිදස්සනය තමයි අපිට මේ අනිදස්සනය සනිදස්සනය දැන් තේරෙනවද ඇයි බලන්නකොට මේ කෙනෙක් කෙනෙක් සම්මතයේ මරණයට පත් වෙනකොට එයාගේ ලෝකේ තකුලගෙනම එයා යන්නේ හරියටම හරි ඒ වුණාට එයාගේ හේතුව එතන හේතුව තියෙනවනම් නැවත ඒ වගේ එකක් සකස් වෙන්න <laughs> අන්න අන්න බලන්න මේ හැව අතෑරියා තව තව එකක් ඇතුළට රිංගුවා <laughs> රිංගුවා කියන්නේ රිංගුවා ගමනක් විතරයි රිංගුවා නෙමෙයි ඇත්තටම එතන ඒ විදිහට ඒ හේතු ටික සකස් වෙලා ඒ විදිහට අභ්‍යන්තර භෞතික බාහිර භෞතිකයේ සකස් වෙනවා ඒ විදිහට ලෝකයක් ඉදිරියදලා පරිහරණය වෙනවා සිතුවිල්ලක් විතරමයි මේ යන්නේ පංච උපාදානස්කන්ධ ගලණයක් තියෙනවා. ඔච්චරක්මයි පවතින්නේ. අර අර අර ගලන ගඟයි හඳේ හෙවණැල්ලයි හරියටම හරි. හරි ගැඹුරුයි ඒ කතන්දරේ. දැන් තේරෙනවා නේද ඒක කිව්වේ කිව්වේ මොකද්ද කියලා. තේරෙනවා. හරියටම හරි. ඒක හරියම හරි ගැඹුරු කතන්දරයක් ඒකේ ගන්න පුළුවන් ඒක විස්තර කරලා කියා ගන්න බැරි එකයි තියෙන්නේ. අන්න හරි. මොකද මේ උපමාවේ හැංගිලා තියෙන අර්ථය වචන වලින් කියන්න ගියොත් ඒක එන්නේ නැහැ. කියන්න බෑ. එන්නේ වෙන එකක් කියන්නේ. දැනෙන්න ඕනි. අන්න ඒකම තමයි අවබෝධය. ඒකමයි අවබෝධය. ඒ උපමාව පුදුම ගැඹුරක් තියෙන. ඉතින් ඒ උපමාවම බලන්න. එතකොට බලන්න ඔබතුමිය කතා කරගෙන ආපු තැන එහෙනම් දැන් ඔබතුමියට පේනව නේද? මේ ඔක්කොම දැන් අපි මේ කතා කරපු දේවල් ඔබත් මමත් දෙන්නම අසූචි වලකට වැටිලා ඉන්නවා. අපි දෙන්නට වෙන කිසිම දෙයක් නැහැ අසුචි විතරමයි තියෙන්නේ ඉනිමගක් හදන්න. එහෙනම් මේ ඉනිමග හදන ඒවා නේද ඇහැ කන නාසය දිව කය මන ඔය කියන ඔක්කොම ටික. එහෙමයි. ඉනිමගේ කොටස් ටිකක් නේද? ඔය ඉනිමගේ කොටස් ඔක්කොම තියෙන්නේ අසුචි වලින් නේද හදලා. එහෙමයි. ඒක නේද කිව්වේ මේක කරතියන් යන්න එපා මේකේ ගොඩ වෙලා ඔරුව අතාරින්න. අතාරින්න කියලා. මේ හයෙම මේ හයෙන්මයි අමාරුවේ වැටෙන මේ හයෙන්ම උදව් කරගෙන තමයි ඒකට වෙන්න පුළුවන්. අන්න හරි. ඇත්තටම එතකොට බලන්න ඔය හය කිව්වට එක තැනකින් නේද අහු වෙලා තියෙන්නේ. හයක් නෑ. එකයි ඒක. අන්න බලන්න. ඇහෙනවා කියන තැනත් හිතන බව. දැනෙනවා කියන තැනත් හිතන බව. එන්න බලන්න. එතකොට පෙනෙනවා කියන තැන හිතනවා න එක තැනකින් විතරයි ගැලවෙන්න තියෙන්නේ. මේකෙන් ගොඩ යන්න හදපු ඔරුව නේද අර තියෙන්නේ ඔක්කොම ටික ඔය කැලී ටික. අසුචි වලේ වැටිලා ඉන්නවා දන්නේ නැහැ. ඒකෙන් ගොඩ යන්න හතු ඉනිමගක් හදන හැටි කියලා දුන්නා. මෙන්න මෙහෙම ඉනිමගක් හදලා ඕකෙන් ගොඩට යන්න ඊට පස්සේ ඉනිමගට පයින් ගහලා දාන්න කිව්වා. ඒක හරි තියාගන්න එපා. අනේ ඇත්තටම මහත්තයා මේ මේ මේ මේ දහම මම ලොකු කාලයක් නෑ හානරන් සති තුනක් විතර වගේ එනකොට මේක හරිම ලේසි ක්‍රමයක් ඔබතුමා කියා දෙන්නේ මේ වැල් වටරම් මුකුත් නෑ හරි ලේසි දෙයක් කරන්න තියෙන්නේ හරියට තේරුම් ගත්තොතින් මෙ මිනිස්සුන්ට මේක ඇත් ඇත්තටම ඇහෙන්ඩෝනි මිනිස්සුව පව් නැත්තං අපරාධ මෙයක්ම ලැබුණ මිනිස් ජීවිතය නිකං කාලෙ නාස්ති කරලා දාලා ආය මේ මහ කියා ගන්න බැරිතරම් භයංකාර සසරට වැටෙනවා කියන එක මිනිසුන්ට තේරෙන්නේ හරි හරි අමාරුයි මිනිසුන්ට මේ මේ තමන් වැටිලා ඉන්න නරා වල ගැන අවබෝධයක් කරගෙන මේකෙන් එතර වෙන්න ඕනී කියලා මිනිසුන්ට හිතා පහළ වෙන්නේ නැති එක තමයි ලොකු අරුමේ මහතයක් ඇයි ඒ හේතුව ඒ හේතු නෑ. එතකොට ඔබට පේනවද බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම උපමා දෙකක් මම පෙන්වන්නම්. මේ අපා සතර අපායට වැටෙන ප්‍රමාණය මේ මහ පොළොව පස් වගේ කියනවා. සුගතියකට ඉපදෙන කට්ටිය මහ මහ මේ නියපිට දෙන පස් ටික වගේ කියනවා. ඊගාට ආයිත් වෙන්නනවා මේ අන්න මේ මේ සංසාර ගමන යන අය හරියට මහ පොළොවේ පස් වගේ කියනවා. මේ ගමනින් ඒකට ඉතර වෙන අය හරියට නියපිට දෙන පස් වගේ කියනවා. දැන් ඔබට තේරුණාද ඔය ඔය දෙකේ ගැඹුර ඇයි අල්ලක් තරම් කිව්වේ නැත්තේ අල්ලක් තරම් වෙන්නේ නෑ වෙන්නේ නෑ එහෙනම් ඔබට පේනව නේද මේක පුදුම පුණ්‍ය කුසලයක් නිසා මේ මේ ගොඩ නැගින්න මේක දැන් මේක තේරෙන්නේ ඒ කියන්නේ ඒ හේතු සකස් වෙලා තියෙනවා ඒ හේතු සකස් නොවිච්ච කිසි කෙනෙක් කිසිම තැනකට ඒක ඒ ධර්මතාවයේ අකු වෙන්නේ නෑ ඒක හිමමයි ඒකට බලන්න එහෙනම් ඔබ අර නියපිටට ආපු ප්ලාස්ටිකයේ ඉන්න වාසනාවන්තයෙක් නේද? අනේ මහත්තයා. එහෙනම් ඔබට පේනවද ඔබ එහෙනම් ඔබට පේනව නේද ඔබ මේ ප්‍රාතිහාරය පාලා තියෙන්නේ කියලා? ප්‍රාතිහාරය කියන්නේ ඔන්න ඕකට නෝනා. අපි මේ උඩින් යන්නේවට මේ රැස් විහිදෙනේවට මේ ප්‍රාතිහාරය. මිනිස්සෙක් වෙලා ඉපදෙන එක පළවෙනි ප්‍රාතිහාරය. දෙවෙනි ප්‍රාතිහාරය ඒ ඉපදිලා මේ ධර්මයේ තීරණේ ඊට ඊටත් වැඩි ප්‍රාතිහාරයක්. ඊටත් වඩා එහෙම ඒ අන්න එතනයි ප්‍රතිහාරය තියෙන්නේ. එහෙම නැතුව මේ මේ මේ එලි එලි එලි එලි එලි පෙන්නන එක උඩින් යන්නේ ඕවා නෙමෙයි. ප්‍රතිහාරය කියන්නේ ඔන්න ඕක. එහෙනම් බලන්න ඕක තීරණ ඒ කියන්නේ මේ ලෝකයක්ම අනිත් පැත්තට යනකොට මේ එක පැත්තකට යනකොට අනිත් පැත්තට යන කට්ටියක් ඉන්නවා බොහෝම තාම අල්ප. තාම අල්ප. අන්නේ කෙනෙක් වෙනවා කියන්නේ බලන්න ඒක හරියට අර මේ මහ පොළොවේ මැණික් කැට වගේ. නේද? හැමතැනම මැණික් නැහැනේ. හැම උඩම මැණික් හම්බ වෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න හැම ගලක්ම මැණික් නෙමෙයිනේ. අන්න බලන්න. එතකොට බලන්න. එහෙනම් බලන්න ඒ ගල් අතරේ මැණික් ගලට විශේෂයක් ආවේයි. ඒකේ විශේෂයක් තියෙන නිසා නේද? අන්න ඒ වගේ විශේෂයක් තමයි ආර්ය ආර්ය ශ්‍රාවකයා කියන්නේ විශේෂිතම පුද්ගලයෙක්. විශේෂිතම ස්වභාවයක්. එතකොට බලන්න ඒ ඒ ඇහැ ලේසියකට ඇරෙන්නේ නැහැ. ඒ අනිත් ඔක්කොම අන්ධ වෙලා ඉන්නකොට එයාට විතරක් ඇහැක් ඇරෙනවා. ආර්ය හැක් ඇරෙනවා. ඇරුණොත් හැබැයි ඇරුණාම තමයි මහත්තයා. ආයි බහින්නේ අන්න හරි. ඒක ඇරුණොත් ඇරුණම තමයි. ඒකයි බස්සන්න බෑ. ඒක මහත්තයා තව තේරෙන එකක් තමයි දැන් මෙහෙම යම් අවබෝධයකට ආවට පස්සේ මේ මාගේ හිත ඇතුළෙම වෙන යුද්ධයක් විතරයි මෙතන බාහිර පුද්ගලෙක් දෙයක් ගන්නම බෑ මෙතනට කියලා තේරුණ තැන ආයෙත් අනිත් අයත් එක්ක ගැටෙන්න යන්නේ නෑනේ. එතකොට ඒගොල්ලොන් ඒ නිසා කරගන්න ටිකක් නතර වෙනවා. ඒ කියන්නේ මෙහිමයි. එතකොට බලන්න දැන් ඔබ එතනටත් යන්න එපා. ඔබ මෙතන බලන්න. දැන් එතකොට ලෝකේ කී දෙනෙක් ඉන්නවද? ඔබගේ ලෝකේ එක්කෙනයි ඉන්නේ. එහෙනම් අර ඔක්කොම ඔක්කොම දේව දූතයෝ නේද ඇවිල්ලා තින්නේ ඔබ ඔබ අවබෝධ කරගන්න. ඔබට මේ කතන්දරය අවබෝධ කරගන්න. ඔබේ <laughs> ලෝකෙදී ඔක්කොම පහළ වෙලා තියෙන්නේ ඔබට මේ කතන්දරය අවබෝධ කරගන්න. එහෙනම් ඔබට තේරෙනවද? දන නිදානයක් වගේ. එතකොට බලන්න එහෙනම් බලන්න ඔබ ඉපදුනා කියලා දැනගෙන තියෙන්නේ ওই විදිහටමයි. මැරෙනවා කවදා හරි දවසක මැරෙනවා කියලා දැනගෙන තියෙන්නේ ඔහොමමයි. දැන් මේ ජීවත් වෙනවා කියලා දැනගෙන තියෙන්නේ ওই විදිහටමයි. වෙන තිස්සිද්ධිටි. ඔක්කොම සිතුවිලි ගොඩක් විතරයි. එහෙනම් ඉපදිලා තියෙන්නේ සිත. පංච උපාදානස්කන්ධයක ඉපදීම තුල නේද ඔබ ඉපදිලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයක මේ නිරෝධයත් තුල නේද ඔබ මරණය දැකලා තියෙන්නේ. දැකලා තියෙන පංච උපාදානස්කන්ධයක් මිසක් මමෙක් කියලා එක්තන පණවන්න බෑනේ දැන්. අන්න දැක්කද. එතකොට බලන්න එහෙනම් මේ කතන්දරේ දැන් පේනවද? ඔබට එහෙනම් ඕකම නේද ඒ මනසේ තියෙන කෙලෙස් ස්වභාවය අනුව මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා මේ ලෝකයක් ලෝකයක් හැටියට හටගන්නේ. එතකොට මෞකුස තියෙන්නේ උතන නේද? ওই පංච උපාදානස්කන්ධය තුල නේද? පොඩි ළමයා ඉන්නේ උතන නේද? මහල්ලා ඉන්නේ උතන නේද? ලෙඩ වෙන කෙනා ඉන්නේ උතන නේද? ඈ අනුව දඬුවම් විඳින කෙනා ඉන්නේ උතන නේද? මරණයට පත් වෙන කෙනා ඉන්නේ උතන නේද? එතනම එකම තැන. ආ ඔය ඔක්කොම පංච උපාදානස්කන්ධ හට ගැනීමක් තුල ඉපදෙන්න හම්බ වෙන අය නේද? දේවදූතයෝ ටික නේද? එහෙම. එහෙමයි. ආ දැන් අන්න ඕක හටගන්න හැටි දැකපු කෙනා ඔතන නෑ. එතන නැති වෙනකොට අන්න එයා අර පොඩි ළමයා මරණයටපත් වෙනවා කියන තැනින් නිදහස් නේද? පොඩි ළමයා ඉපදිච්ච තැනින් නිදහස් නේද? නිදහස්නේ මහල්ලා මහලු වෙන දැනුන නිදහස් අන්න බලන්න නැවත මහලු භාවයකට පත් වෙන්න ඉපදෙන එකනුත් නිදහස් නේද <laughs> දැක්කද ඊනම් ඔය පේනත දේව දූත සූත්‍රයේ මොන ලෙඩ දුක් වලින් නිදහස්නේ සියල්ලෙන්ම නිදහස් ලෙඩ දුක් ටිකනුත් නිදහස් ලෙඩ වෙන කෙනෙක් නේ හොයන්න බෑනේ එතකොට ඕක නේද පෙන්වන්නේ දස සංඥා කියලා ගිරිමානන්ද සූත්‍රේ ඔබට පේනවද දැන් ඒකේ ගැඹුර මොකක්ද කියලා ඕක නේද ගිරිවානන්ද හාමුදුරන්ට තේරුනේ <laughs> ඒ සියල්ලම නිදාත් උනේ මේ විදි දැක්කද ඔබ ආ දැක්කද එතකොට ඔබ මේ මොහොතේ ඕක දකින්නකොට මේ පංච උපාදානස්කන්ධයක් හටගන්න ස්වභාවය ඔබ ඒ තුල නැහැ ඔබ ඉන්නේ අවබෝධය තුල ඔබ අවබෝධය තුල නම් ඉන්නේ පංච උපාදානස්කන්ධයක් හටගන්නකොට දුකක් හටගන්නේ ඔබේ දුක තුල ඉන්නවද ඔබ දුක අවබෝධ කරපු තැනක ඉන්නවද අවබෝධ කරපු තැන ඉන්නවා. අන්න දුක්ඛ අවබෝධ කරලා දුකින් මිදෙන්න නේද කිව්වේ? හ්ම් මේ මේ පටිච්ච සමුප්පාද චක්‍රේ නවත්තන්න පුළුවන් කමක් නැහැනේ. අන්න බලන්න. එතකොට එහෙනම් මේක ස්වභාව ධර්මනේ. එතකොට බලන්න. එතකොට මේ මොහොතේ ඔබ අවබෝධය තුල ඉන්නකොට අවිද්‍යාව ඔබ ඒ පංච උපාදානස්කන්ධය තුල නැත්තම් අන්න අර කතාව. ඔබ රූපය තුල ඉන්නවද? නෑනේ. ඔබ වේදනාව තුල ඉන්නවද? නෑ. ඔබ සංඥාව තුළ ඉන්නවද? ඔබ සංකාරය තුළ ඉන්නවද? ඔබ විඥානය තුළ ඉන්නවද? නෑ කොතනවත් නැහැ එතකොට ඔබ ඉන්නේ කාගේ ස්වභාවයේද? ඔය නේද අරියතුන් වහන්සේගේ ස්වභාවය. ඕක නේද අර හම්දුරෝ කිව්වේ. ඒකම තමයි කියන්නේ. අන්න බලන්න. එහෙනම් ඔබ පංච උපාදානස්කන්ධය තුල නැත්තම් ඔබ සලායතන තුල නෑ. එහෙනම් ඔබ ඉන්නේ සලායතන නිරෝධය තුල. ඔබ සලායතන තුල නැත්තම් අන්න බලන්න සලායතන නිරෝධයක් නම් සලායතන නිරෝධ වෙන්නේ මොකක් නිසාද? නාම රූප නිරුද්ධ වුණා. අන්න බලන්න. එතකොට නාම රූප නිරුද්ධ නාම රූප නිරුද්ධ වෙන්නේ මොකක් නිරුද්ධ වුණොත්? විඥානේ නිරුද්ධ වුණා. තේරෙනවද? විඥානේ තුල නැහැ මේ වෙලාවේ. විඥානේ නිරුද්ධ වෙන්නේ සංඛාර නිරුද්ධ වුණොත්. සංඛාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. එහෙනම් ඔබ මේ වෙලාවේ අවිද්‍යාව තුල දින්නේ නැහැ. එහෙනම් ඔබ එහෙනම් ඔබ ඉන්නේ මොකද? අවිද්‍යාව, තසීස විරාග නිරෝධා, සංඛාර නිරෝධා කියලා දැනගෙන. මේ මොහොතට මේ මොහොතේ ඔබ ඔය අවබෝධය තුල ඉන්න හැම මොහොතකම ඔබ ඉන්නේ අවිද්‍යාවට අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධා කියන තැන. අන්න දැන් දැක්කද අනිච්ච ලක්ෂණය කියන එක මොකක්ද කියලා. ඔන්න අනිච්ච සබහා. ඔන්න අනිච්ච. සමුදේ වෙන ධර්මයක් තියෙනවා. ඒක අවබෝධය තුල නිරෝධ ධර්මයේ තුල ඔබ ඉන්නේ. අන්න සමුදේ නිරෝධය කිව්වේ ඔන්න ඔතන. ඕකට තමයි කිව්වේ අනිච්ච ධර්මතාවය කියලා. දැන් ඔබල තීරණ. දැන් ඔබ ඉන්නවද රාගය රාගය තුල ඉන්නවද? දේශය තුල ඉන්නවද? මොහය තුල ඉන්නවද? ඔබ එකක තුල නැහැ. එකකවත් තුල නැහැ. ඔය ඔය හුඟා කලට මහතය දැන් ඔය දැ මහතය කියා දුන්න විදිර්තම මම හුඟක් දේව බාලන්නේ දැ මේ හැට රුප පේනවා කණට සද්ද ඇහෙනවා මේ මේ ආලෝක සට කිරෙන සටහනක් කොහොම හොම ඔයිටික මුලම ටිකාර මම සහ මට මම නැතිවෙන මොකද අර කළුපාට මූණු දෙකක් දාලා සුරේන් මහත්තයා කියලා කෙනෙක් එක දේශනාව ඕක තමයි මම මුලින්ම ඇහුවේ. ඒක ඒක මම කීප සැරයක්ම ඇහුවා. මට ඒක හොඳට හිතට වැදුනා. ඊට පස්සේ මහත්තයා දැන් ඕක ඔහම අහගෙන අහගෙන ගියාම ඒකම හිත තුලම අර රජ කරනවා වගේ එකක් වුණා. ඒකම තමා දැන් මේ මේ මේ මන් තුල මන්ද ජීවයම ඒක වගේ වුණා. ඉන් පස්සේ ඒ කියන්නේ සරු බීජේ වැපිරුණානේ. අන්න බලන්න. අන්න එක සරු බීජයයි වැපිරෙන්න ඕනේ. ඕක ඊට පස්සේ ඕකෙන් බීජ වැපිරෙන්න පටන් ගන්නවා දිගින් දිගටම අංකුර ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ආන්න දැක්කා. කියන්නේ. හ්ම්. එතකොට මහත්තයා දැන් එහෙම ඒකම ඒකම ඒකම තුල ජීවත් වෙනකොට මට දැන් අන්තිමට දැන් මට මොකක් හරි සිද්ධියක් එනකොට දැන් මං ওই ක්‍රමෙම ඇප්ලයි කරලා බලනවනේ ඊට පස්සේ මට මං නිකන් බලනවා ඊට පස්සේ ඒක ඇප්ලයි කරලා බලලා ඉවර වෙලා දැන් අනිච්ච දුක්ඛ අනාත්තත් වැඩුණාද කියලා බලනකොට මට මුලින් එන්නේ අනත්ත මේ මේක හරයක් නෑ සාරයක් නෑ කොහෙද දැන් මේකේ මම එක්කින්නේ මම එක් නෑනේ කියලා අර අනත්තායක මුලට එනවා හරියට හරි ඒ කියන්නේ මේ ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ක්‍රම තුනක් තියෙනවා එක්ක අනිච්ච ලක්ෂණය මුල් වෙලා එක්ක දුක්ඛ ලක්ෂණය මුල් වෙලා එක්ක අනත්ත ලක්ෂණය එහෙනම් ඔබතුමියට පිළිట్లా තියෙන අනත්ත ලක්ෂණය ඒක බොහොම කලාතුරකින් කෙනෙක්ට අහුවෙන තැනක්. <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ බහුලවම වෙන්නේ අනිච්ච අනිච්ච අනත්ත තමයි. දුක්ඛ කියන එක ටිකක් අඩුවෙන්ම අහුවෙලා තමයි කෙනෙක්ට අහුවෙන්නේ. දැන් ඔබතුමියට එහෙනම් බලන අනත්ත ලක්ෂණේ අහුවෙලා තමයි ඔබතුමියට ඒ කතන්දරේ තේරෙන්නේ. ආ එතකොට බලනකොට අනිච්ච වෙලා දුක්ඛ ඒ දෙක නැහැ ඉතින්. බලන්න දෙයක්වත් නැහැ. ආන්න හරි. එතකොට බලන්න ඒක ඒක දැක්ක කියන්නේ අර දෙක දැකලා තියෙන්නේ ඔබතුමිය. දැකලා <laughs> දැකලා. දැකපු බව දන්නේ දැකලා. ආ එතකොට අනත්ත ලක්ෂණේ දැක්කා කියලා කියන්නේ ඒ කියන්නේ මොකක්ද දන්නවද? ඔබ කෙලින්ම අවිජ්ජාවෝගේ තරණය කරලා තියෙනවා. ඒක තමයි ලේසිමත් මහත්ය. ඔබ හරියටම ලේසිම ක්‍රමය ඕක. ඒ කියන්නේ ප්‍රඥා මූලික ස්වභාවයන්නේ. දැන් ඔන්න හතර දිනා ගැන හොයන්න ඔබතුමිය. දුක්ඛා පටිපදා, කිප්පා විඥා, දුක්ඛා පටිපදා, දන්දා විඥා, සුඛා පටිපදා, දන්දා විඥා, සුඛා පටිපදා, කිප්පා විඥා. ඔන්න හතර දෙනා. ඔය ඉන්නේ හතර දෙනා. එතකොට බලන්න ඔය හතර දෙනාගෙන් දැන් ඔබට පේනව නේද ඔබට ඔබට තියෙන දික්ටි චරිතයක් තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ධම්මානුසාරී කියන්නේ ඔන්න ඔතනට. ආ දැන් මට ඔබතුමීගේ චරිත ලක්ෂණ ටික මම මේ කියන්නේ. ඔබතුමී කිව්ව තැනින් ඈ. හරිද? එතකොට ඔබතුමීට වැඩියම වැඩිනේ අනත්තානුපස්සනාව. ඔව් ඔව් ඒකම තමයි. හරියට හරි. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඔබ ඉන්නේ සුඛ ප්‍රතිපදා දණ්ඩහරි කිප්පා අභිඥා කියන පැත්තෙන් තමයි ඔබතුමිය යන්නේ. ඒ කියන්නේ විදර්ශනාව මූලිකව තමයි ඔබතුමියට මේ මඟ වැටෙන්නේ. ඔව් ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මට මම මෙච්චර එක එක ස්වාමීන් වහන්සේලාගේ බණ ඇහුවට මට එකක් ඒව මට හරියට අමාරුයි. මේ මෙතන මට ඇත්ත දැනගත්තොත් ඇත්ත ඇති හැටියෙන් දැනගත්තොතින් මට හරි ලේසි කියලාමයි මම හිතන හිටියේ දැන් මහත්තේ පෙන්නපු එක ඇත්ත ඇති හැටියම තමයි. මට ඒක හරිම ලේසි. ඒ කියන්නේ සතර ආහාරය ගත්තහම ඔබතුමීට මනෝ සංචේතන ආහාර තමයි නිරුද්ධ වෙන්නේ ඉස්සල්ලා. ඔබ පටන් ගන්නෙ මේ. ආ ඒ කියන්නේ ඔබ මේ මන මනසම හරියට බලන්න. හරිද මං කිව්ව මම ඔව් ඒකම තමයි. ඔව් ඒකම හරි මහත්තයා. මට එතනම තමයි මට ආවෙන්නේ අනිත් එකක්වත් මට අනිත් පහ වැඩක්ම නැහැ. ඒ පහ බොරු කියලා මට හොඳටම තේරෙනවා. ඒ නිසා දැන් මෙතනම අල්ල ගන්න පුළුවන් උනේ මහත්තයා. මහත්තයාගේ මේ දේශනා මාලාවේ ඔයගේ පළවෙනි එකම තමයි. එච්චරම තමයි මට ලොකුවටම මේ තව එකක් තිබුණා මේ අර බණ 1000ක් අහන්න ඕනේ නැහැ කියලා ඒකයි. ඒකත් ඇහුවා. ආයේ තව මේ මේ ඊයේ පෙරේද දාලා තිබ්බනේ අර ඕගතරණ. ඒක හරිම ලේසි. හරිම ලේසි ඕගතරණ වැඩේ. කරන්නම දෙයක් නැහැ තකින් විතරයි තියෙන්නේ. අන්න හරි ඒ මොහොතේ 100න් ඉන්න විදිහ ඕක නේද කරන්නත් කිව්වේ. ඒකන සිහියෙන් ඉඳනකිවේ යෝනිසෝ මනසිකාරයන කිවේ ඉති ඒක තමයි ඕක හුඟා දෙනෙක් වරද්දගෙන ඒ කියපු දේට එහැයින් කරන්න යන එතකොට ඔක්කොම අනාගන්නවා වැඩි ඒක ඒක තමයි තේරෙන්නේ දැන් ඔබතුමියටම පේනවනේ ඔබතුමියට දැන් මොකද්ද වෙන්නේ කියලා ගඟ උඩ පැත්තෙන් අනිත් පැත්තට පීනන බව තේරෙනවනේ හොඳටම නේද තේරෙනවා එච්චර අමාරු නෑ අමාරු නෑ අන්න බලන්න පීඩා නොසිටින්ද මේ වෑයම් නොකරමින්ද අන්න බලන්න ඌගේ තරම ඔව්. අන්න බලන්න. ඒ කියන්නේ ඔබ ගහලා තියෙන්නේ හ්ම්. කෙලින්ම මුදුන් මුලටමයි. කෙලින්ම අවිජ්ජාවටමයි ඒක ගහලා ලස්සන. තියෙන්නේ. ඒක ඒක ඇවිල්ලා හ්ම්. ප්‍රඥා ප්‍රඥා අධික කෙනෙක්ට එන මාර්ගයක් වැඩෙන හැටි. එතකොට බලන්න එතකොට හ්ම්. අනත්තානුපස්සනාව තමයි බුදුමීට ඉස්සර වෙන්නේ. එතකොට අවිජ්ජාව වගේ ඔව්. තමයි ස- මේ යන්නේ. එතකොට කියන්නේ මෝල මෝහ ගුල තමයි ඇත්තටම කැඩිලා යන්නේ. මොහෙන් මොහෙන් තමයි ඔය කෙලින්ම ගහන්නේ මොහෙන්. ඔය අනාථානස්සනාව මුලයටම එන බව මට <laughs> අවුරුදු කීපයකට කලින් තේරුණා. ඒ වුණාට මහත්තයා මේ මෙච්චර පැහැදිලිව නෙමෙයි ඒක මේ මේ මම කොහෙද කියන කෑල්ල මට අහුවෙලා තුන පස්සේ මං ආපහු හිතුවා අනිච්ච දුක්ඛ අනාත්තනේ මේක වැරදි ඇති අනාත්ත මුලට දාගන්නේ කියලා ඒකනේ අතහැරියා. ඒ කියන්නේ කෙනෙක්ට කෙනෙක් කෙනෙක් සෝවාන් වෙනකොට එයාට එක්ක අනිච්ච එක්ක දුක්ඛ එක්ක අනාත්ත. එතකොට මෙන්න මේ තුනෙන් තුනෙන් එකක් හොඳටම හොඳටම වැටහෙනවා. ඒක මූලික වෙලා අනිත් දෙකත් වැට වැටිලා තියෙන එක එක එයාට හොඳටම දැනෙන තැන තමයි එතන. අනාත්තානුපස්සන දැන් අනත් අනත් ස්වභාවය නම් එයාට ඒක දැනෙනවා. අන්න එතකොට බලන්න එයා කිලින්ම අවිජ්ජා අවිජ්ජාෝගේ තමයි තරණය කරන්නේ. අනවැඩි කියන්නේ මුලටමයි ගහලා තියෙන පටිච්චසමුප්පාදේ. ඒක ඒක දිට්ඨි චරිත අර මං කිව්වා වගේ ප්‍රඥාව අධික එක්කෙනෙක් ප්‍රඥා වීරිය වීරිය ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය හොඳට වැඩිච්ච කෙනෙක්ට තමයි ඒක වෙන්නේ. එතකොට අන්න ඒ වගේ අයට කියන ධම්මානුසාරී ස්වභාවය. ඒගොල්ලෝ දිට්ඨි චරිත. ඒගොල්ලෝ කියන්නේ දිට්ඨි. ඒ කියන්නේ දෘෂ්ටිය කඩාගත්තටක් ගාලා. අන්න ඒ කියන්නේ පටිසමුපාදේ ක්‍රියාත්මක වෙන්නේ මූල දෙකකින්නේ. අවිද්‍යා මූලයයි තණ්හා මූලයයි. එතකොට අවිද්‍යා මූලයේ ඉන්නේ දිට්ඨි චරිතයත් එක්ක. එතකොට තණ්හා මූලයේ තණ්හා චරිතය ඉන්නේ තණ්හාවත් එක්ක. මූල දෙක උහුමයි තියෙන්නේ. අවිද්‍යාව තමයි ලේසිම කඩන්න. ඒක දකින්න විතරයිනේ තියෙන්නේ. ඕක ඒ වුණාට හැමෝටම ලේසි නෑ. ඕක තමයි අමාරුම. ඕක තමයි අමාරුම. ඒ මහත්ය අමාරු කියන්නේ ඒක. ඒ කියන්නේ ඔය පට්ටමට ප්‍රඥාව වැඩිලා නැත්නම් ඔබ තේරෙන්නේ නෑ ඔය කියන කතන්දරේ. <laughs> ඒගොල්ලෝ කාටවත් ගත්තා. ඒගොල්ලෝ ඒගොල්ලෝ එන්නේ වෙන ඒගොල්ලෝ මැදට ගහලා මුලට එන්නේ. ඒගොල්ලෝ තණ්හාව දුරු කර කර තමයි අවිද්‍යාව තණ්හාව දුරු කර කර ඒක හරි අමාරු වැඩන්නේ. ඒක තමයි දුක්ඛාපටිපදා කියන්නේ. ඒකනේ දුක්ඛාපටිපදා කියන්නේ. සුඛාපටිපදාවේ කෙලින්ම විදර්ශනාවේ මුලටමයි ගහන්නේ. ගහේ මුල කපන්නේ. හැමෝටම මුල කපන්න බෑ. සමහර අනිත් අයට කොළ කඩ, ගෙඩි කඩලා කොළ කඩලා අතු පෑහැලා කඳ පෑහැ පෑහැ පෑහැ පෑහැ වෙලා තමයි මේ මුල අයින් කරන්න වෙන්නේ. ඒ ඒක ක්‍රමයක්. අනිත් එක ඉතින් අර ඒ අර වීරිය ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිලා තියෙන අයට ඒගොල්ලන්ට අහු වෙන්නේ උතන. උතනින් අහු වෙන්නේ. ඉතින් ඒක අනේ හැමෝටම එහෙම හම්බ වෙනවා නම් හරි හොඳයි. එහෙම වෙන්නේ නැහැ දරුවෝ. එහෙම වෙන්නේ. <laughs> ඒක කෙනකෙනා ඒ කියන්නේ මෙහෙමයි. යාදිසන් වපතේ බීජ. තාදිසන් හරතේ බලං. වපුරපු විදියට තමයි අස්සෙන්න තියෙන්නේ. <laughs> එතකොට කාටවත් දොස් කියලා නැතිනම් වැඩක් නන්නේ. අර සේලා සේලා තෙරණිය කියලා තෙරණින් වහන්සේ කෙනෙක්ගේ තේරි ගාතාවක් මං අහලා තියෙනවා. අර නයිදන් අත්තකතම් බිම්බම් නයිදන් පරකතානාදං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නියෝජිත තවත් ඔකේ පද දෙකක් තියෙනවා ඒක ඒක ඒකත් මගේ හිතේ රවු පිළි රැවදුන මේක බිම්බයක් විතරයි මේකේ මොකක්වත් නෑ ගන්න හරයක් සාරයක් ඇත්තෙම නෑ මේ කිසිම දෙයක කියන එකමයි තේරෙන්නේ බිම්බයක් කියන්නේ ප්‍රතිබිම්බ මොකක්වත් නෑනේ ඉතින් ඒකේ මහ බොරුවක්නේ මම කියන බිම්බේ ගත්තාම ඒක ඒකමයි මේ ඇත්ත මේක මේ මේ හේතු පලව හැදිච්ච එකක් නිසා කෙනෙක් යොකද මේකට ඔබ්බන්න කියන එකමයි තේ හිතෙන්නේ දැම්ම ඉස්සෙල්ල ඉස්සෙල්ල මම අයින් කරගන්න බැරුව හිටිය දැන් මම ඔබ්බන්ඩ බැරකමක් දැන් තියෙන්නේ දැන් දැන් ඔබට පේනවා නේද එතකොට එහෙනම් මේ ඔන්න දැන් බලන්න එහෙනම් මේ සියලු පැනවීම් මනසින් එතකොට මව් කුස කියන එකත් පැනවීමක් නේද එහෙනම් අන්න දැන් පේනවා නේද ඔබට අර ගොඩ වෙන්න හදපු ධර්ම ඔරුව ගැන මොකද්ද කියලා. දැන් ඔබට පේනවා නේද ඉනිමග <laughs> මොකද්ද කියලා මේ කියලා දීපු. <laughs> අර ස්වභාවයන් හතරට හටගන්න මනසේ ස්වභාවයන් හතරක්. හරි? එතකොට බලන්න මේ මනසේ ස්වභාවයන් තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒකට අනුරූපව ඇත්තටම එයාට මේ විදිහට සකස් වීමක් වෙනවා. එයාට මේ විදිහට ඒ අනිදස්සනීය සනිදස්සන වෙලා එයාට මේ විදිහට ලෝකයක් අහු වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි වෙන්නේ. ඉතින් ඒකට ඒ ඒ විදිහට යාගේ ඒ වෙලාවට මේ ඒ ඒ ඒ විදිහට එයාට ලෝකයක් ගොඩ නැගෙන ඒ විදිහට. දැන් දැනුත් වෙන්නේ ඒකයි. දැනුත් වෙන්නේ මේ මොහොතටත් එච්චරමයි. මේ මේ තියෙන සියල්ල සකස් වෙන්නේ මේ අපිට ලැබිලා තියෙන දේවල්, ගෙවල් දොරවල්, නෑදෑයෝ, ස්වාමි පුරුෂය, දරුවෝ, අම්මා තාත්තා සියල්ල ඒ හැටියට සකස් වෙච්ච දේවල් විතරයි. අන්න හරි. එතකොට මම නයිදන් අත්තකතම් බිම්ම නයිදන් පරකතම් අතන් හේතු පටිච්චසම්ප ඔව් හේතු බංගා නිරුද්ධති. හේතු බංගා නිරුද්ධති. එතකොට බලන්න මේ මේ මේ මම කරනවත් නෙමෙයි වෙන කෙනෙක් කරනවත් නෙමෙයි දෙයයන් වහන්සේ කරනවත් නෙමෙයි ඉබේ සිද්ධ වෙනවත් නෙමෙයි හේතු නිසා ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා එතකොට ඔන්න ඔතන වරද්දගෙන තියෙන්නේ හේතු නිසා ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා කියන එක අපි මේ භෞතික උදාහරණ වලින් පෙන්නන එකට ගියොත් අපි අහුවෙනවා. ඒ කියන්නේ මම දැන් ඔයාලට පෙන්නුවා මේ ඔන්න බලන්න අත් දෙක වදිනකොට නේද මේ සද්ද එන්නේ. සද්ද එන්නේ. එතකොට අත් දෙක වැදිලා ඉවරනකොට සද්ද ඉවරයිනේ. ඉවරයිනේ. එතකොට බලන්න හේතු නිසා හැදිච්ච ඵලය තමයි සද්දේ. හරි? එතකොට බලන්න හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි. අපි ওই උදාහරණෙන් ගියොත් මේ සමුදය නිරෝධය කියන ධර්මතාවයට පටිසමුපාදයට අපි අහු වෙලා ඉවරයි. එතනින් අල්ලන්න ඔතනට ගැඹුරු තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ සමුදය වෙච්ච ධර්මයේ නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. මේ අත් දෙක වැදිලා නිරුද්ධ වුණා වගේ. අව අනවබෝධයක හිටියොත් නැවත නැවත කර්ම ඒ කියන්නේ අනාභූධයක ඉන්න හැම මොහොතකම කර්මයක් රැස් වෙලා තමයි නිරුද්ධ වෙලා යන්නේ මේ මොහොතට. ඔව්. නැවත හටගන්න හේතුව නැවත හටගන්න හේතුව හැදිලා තමයි යන්නේ. ආ නිකන් නිරුද්ධ වෙන්නේ. අන්න ඒකයි වරද්ද ගන්න ගොඩක් දිනේ. ඒක තමයි මහන්තයා කියන අර අනිච්චය කිය අර විනාශයක් උදා කරමින් විනාශ වෙලා යනවා කියලා කියන්නේ. අන්න ඒක ඇල්ල තමයි දැනින් ඒක තමයි මේ මේ මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුල වෙන්නේ අන්න ඒක. අන්න ඒක. ඒ සිද්ධිය එන්න ඕනේ එළියට. ඒක ආගයක් ඒක ඒ ඒ Nirodhiya වෙන්නේ ඒ මොහොතට අවබෝධය ඉන්න වෙලාවට විතරයි. අනවබෝධය තුල ඒක එහෙ විදිහට නිරුද්ධ වෙලා නැහැ. නැවත ඒක හටගන්න හේතුව සකස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ආන්න හරි. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට මේක නිරුද්ධ ඒකයි මේක පින්නේ. මේක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච දවසට තමයි අරියතුන් වහන්සේ කියන්නේ. අන්න එතන තමයි පූර්ණේ වෙන තැන. අන්න එතකොට කවදාකවත් ආයිත් ජුති ප්‍රතිසන්දි කියන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. කවදාවත්. ඒ පහන නිවනවා කියන නිවිද යනවා. අන්න ඒක ඉතින් හරිම ඊටාම සියුම් තැන් ටිකක් ওই තැන් ටික. ඉතින් ඔබ ගොඩාක් දිනෙට ඒ ඒ සියුම් තැන් ටික හරි මේ ඒ ටික අහුනොතින් හරි. හරියටම හරි මම ඒක දැනගන්න තමයි දැන් මම කිව්වට ඕක කෙනෙක්ට විශ්වාස නොකරන්න බෑ මම ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් කරන දේශනාවකුත් මම එව්වේ අහන්න ඒ සම්බන්ධයෙන් පේනව නේද ඔබලාට මොකද්ද ඒක ඒක ඒක හොඳට අහන්න ඕනි කෙනෙක් හොඳට අහන්න ඕනි මම තව දෙකක් තුනක් එවන්නම් අහලා බලන්න ඔබට හරි ඔබ යන්නේ හරි මාර්ගේ නම් ඔබ නිවෙනවා ඔබට ගැටුම් නැහැ ඔබ නැවතිනවා ඔබ ඔබ ඉන්නේ සිසිලසින්මයි ඒක ඔබ අත්විඳිනවා. ඒක කාටවත් නෑ කියන්න බෑ. ආයි කාගෙන්වත් අහන්න ඕනෙත් නෑ. මුළු ලෝකෙම ඇවිල්ලා කිව්වත් නෑ ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා. ඔබ දන්නවා මුළු ලෝකයක් එහා පැත්තේ හිටගත්තත් ඒ පැත්තේ කොච්චර බර වුණත් ඔබේ පැත්තේ බුදු පියාණන් වහන්සේ හිට ගන්නවා කියලා ඔබ දන්නවා. ඒ ඇති. <laughs> තේරුණාද ඔබට? ඒ ඇති. එහෙනම් අපිට අනිත් අය කියන කතන්දර වැඩක් නෑ. හරි? එහෙනම් ඔබ මේ ඔබට හරි සද්ධර්මයේ අහු වෙනවා නම් ඔබ තුලින්ම ඔබට නිවීම සාක්ෂාත් වෙනවනම් අත්දකින්න පුළුවන් කාටක්වත් කතා කරන්න දෙයක් නැහැ නේ. කාවගෙන්වත් හොයන්න අවශ්‍ය නැහැ. Taman තුලින්ම මේක දකින්න පුළුවන්. ඔබතුමීට බලද ඉතින් ඔය කියන ඔය දේශනා කරන අය ඔය කියෝ ඔය තර්ක ගේන අය කොහෙද ඉන්නේ ගිනි ගත්ත ගමන් ඉන්නේ ගොඩක් දෙනෙක් නේ. <laughs> ඔබට ඔබතුමීට පේනවා ඇති. ඉතින් ඒ බෙරවල බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නිවිලද ගිනි අරගෙනද කියලා. <laughs> මේ ධර්මයේ තුල <laughs> තව තව පටලැවෙනවා නම් ඒක බුද්ධ ධර්මයේ බුදු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක නෙමෙයි. මේ ධර්මයේ තුල නිවෙන්න පුළුවන් වෙන්නේ නැහැ. කෙනෙක් තමන්ගේ ගැටලු निराකරණය කරගෙන නිවෙනවා නම් ඒක තමයි බුදු ධර්මය. ඒක තමයි බුදු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක. මේකෙන් තව තව ගැටලු ඇති වෙලා එයා තව තව තව තව තව ගැටලු ගොඩකට යනවා නම් එතන ඒ බුදු ධර්ම නෙමෙයි. ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක වෙන්න බෑ. තේරුණා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ තියෙන ගැටි ගැලවෙන ක්‍රමය මිසක් ගැට ගහගන්න ක්‍රමයක් නෙමෙයි. තේරුණාද? <laughs> ඒක තමයි මේ කතන්දරේ එන ඔබතුමියට මම හිතනවා මේ ඔබතුමියගේ අහපු ඔක්කොම ටිකට උත්තර හම්බ වෙන්නේ නැති. ලැබුණා මහත්තයා ලැබුණා. අනේ සාදු සාදු. අනේ මහත්තයාට මේ ඇත්තටම මේ කරන මේ මේ මේ දේශනා මාලාවයි මේ අපිට මග පෙන්වලා දෙන එකෙන් අපි මහා දුකකින් නිදහස් කරන මේ පිනම කුසලයක් කළා ඔබතුමාගේ සසර ගමන ඉක්මනින්ම මේ භවයේදීම අවසන්ම කරන්න තවත් අයටත් මේ දහම ඇසරවන්න මේ කුසලය උපනිශ්‍රේ වේවා කියලා අවංකවම මුළු හදින්ම මම අධිෂ්ඨාන කරනවා හිතනවා සාදු සාදු සාදු ඔබතුමියට මේ ඇත්තටම බුදු පියාණන් වහන්සේ කෙරේ ඇති වුණු ඒ සද්ධාව ඒ ධර්මයේ කෙරේ ඇති වුණු සද්ධාව ඒ සංඝ රත්නයේ කෙරේ ඇති වුණු අප්‍රමාණ සද්ධාවම ඒ තුලින් ඒ ගොඩ නැගෙන අචල සද්ධාව තුලින් වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් නොඅඩුවම පිහිටවලා ඔබතුමියට මේ අවසානම කයක් දරන භවයම වෙලා මේ සංසාර සාගරයෙන් එතෙර වෙලා යන්න ඒ සියලු පුණ්‍ය කුසල් උපනිශ්‍ය වේවා උපනිශ්‍ය වේවා උපනිශ්‍යම වේවා කියලා අනුමෝදන්. හොඳයි ඔබතුමිය.